කිසිම දුකක් නෙමෙයි. මේක ඔබතුමියට ටිකක් ඔබතුමිය මේක මෙනෙහි කරන්න ඕනේ. ඔබතුමිය මෙතන පැනලා යන්න හදනවා. ඒ ඒ ඒ ඒ එතන මෙනෙහි කරන්න ඕනෙම තැන පැනලා යන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මම කෝ මම සිත දැන් මේ දැන් මේකට දැන් එතකොට මේ කය කියලා හිතනවා. මේ දරුවා කියලා හිතනවා. මේ gedara කියලා හිතනවා මහත්ය කියලා හිතනවා දැන් මම කෝ මම සිත විතරයි ඒතර සිත කෝ සිත සිත කියන්නේ මේ ශබ්ද වර්ණ ස්පාක් වෙන එකට විතරයි ශබ්ද ස්පාක් වෙන එක විතරයි ඔව් ඒක ආත්මයක් කෝ තාපේ ආත්මයක් ආත්මයක් ආත්මයක් ඔව් නැහැ ඉතින් ආත්මයක් කියලා දැන් හිත හිතුවත් අර දැනෙන ස්වභාවයක් නේ ආත්මය කියලා කියන්නේ දැන් අපි ඉන්නවා කියන අර කාලයක් තිස්සේ ඉඳලා ඉඳේ මේ කාලයක් තිස්සේ මම හරි හරි හරි අපි තව ටිකක් ලේසි කරන්න මේ සිතට ආත්මයක් තියෙනවා නෑ ආත්මේ කොහොමද ආත්මය කියලා එකක් නෑ කියන්නේ දැන් මේ මේ දරුවා කියලා හිතනවනම් දරුවා කියලා හිතන සිතුවිලි විතරයි තියෙන්නේ සිතුවිල්ල විතරයි තියෙන්නේ. සිතුවිල්ල විතරයි තියෙන්නේ. ආ. එතකොට මේ කය කියලා හිතන සිතුවිල්ල විතරයි තියෙන්නේ. විතරයි තියෙන්නේ. මේ මහත්ය කියලා හිතන සිතුවිල්ල විතරයි තියෙන්නේ. මේ gedara මේ දකින හැම එකම සිතුවිල්ල විතරයි. දැන් ආත්මේ කො? ආත්මය කොහොමද මෙයක් නැහැ. අර ආත් අනාත්ම ධර්මයක් නැහැ. අනාත්ම ධර්ම කියන්නේ ආත්මයක් නෑර අපි අර ආත්ම කියලා දාගෙන අර කාලයක් තිස්සේ තියෙන නිසා ආත්මය කියලා හිතන එක විතරයි. ආත්මය කියලා හිතන එක සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ලක් විතරයි. මේ සිත් මේ සිතුවි මේ ඔක්කොම සිතුවිල්ලක් මේ සිතුවිල්ල පරිහරණය කරන්නේ. මේ සිතුවිල්ලක් කියලා තේරෙනවා. මේ සිත එතකොට එතකොට මේ සිත මේ සිත ඒකයි කියේ මේ පොත කියලා මේ දරුවා කියලා හිතන එතන සිත එච්චරයි. ඒ ඒ ඒක එච්චරයි. මනෝ සෙන්සර් එකෙන් එන සිත සෙන්සර් එකත් එච්චරයි. සිතක් ඇති වෙනව නැති වෙනව කියන්නේ ස්පාක් එක කියන්නේ දැන් අසකන දිවනාසයෙන් අර පුංචි දරුවා ඉපදෙනකොට මනෝ සෙන්සර් එක ගැන කතාවක් නැහැ. එතකොට අපි කතා කරන්නේ අසකන දිවනාස. ඒතර ඇසට ආවේ වර්ණ, ශබ්ද. ඒව එකතු වෙලා මනෝ සෙන්සර් එකක් හැදුනා. ඊට පස්සේ එතනිනුත් වෙනවා දැන් ඒක ස්පාක් වෙනව නැවත. ඒතර මේ සේරම ස්පාක් වෙවි තියෙනවා. හැබැයි ස්පාක් එක නවතිනවා බලනකොට මේ ආස්වාස ප්‍රාස්වාස නවතිනකොටම අන්න සෙන්සස් ටික ඉවරයි. ස්පාර්ක් ඉවරලා. ඒ ස්පාර්ක් වෙන්නේ දැන් ආස්වායක් තිබිලත් නැහැ කවදාවත් හම්බෙලත් නැහැ. මේ සිත මේ මේ සිත කවදාවත් එළියට ඇවිල්ලා නැහැ. දැන් શબ્දයක් කොහෙද එළිය තියෙන්නේ? ශබ්ද වර්ණය එළියේ නැහැනේ. ඒකත් බොරුවන්නේ. නෑනේ. බොරුවන්නේ. එතකොට මේ මේ මේ මේ සිත කවදාවත් එළියට එළිය මොනවද එතකොට තියෙන්නේ? ශබ්දවල නෙමෙයිනේ. එහෙම දෙයක් නැහැ. අනිත්‍යයි අනිත්‍යයි ශුන්‍යයි අප්‍රණීතයි කිව්වේ අපරේතයි චිත්ත විමුක්තිය කිව්වේ සිතේ සිතින් මිදෙන විඥානය අනිදස්සන වෙනවා කිව්වේ පා වෙනවා ඔබතුමිය ඉබිබියෙන් යන්නේ දැන් ඔබතුමට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ ඔබතුමී මෙතන ඉඳලා මෝහණය වෙලා වගේ 이르දියෙන් යන්නේ දැන් කොහේ හරි ගියොත් <laughs> පොළොව කියලා දෙයක් නැහැ කකුල කියලා දෙයක් නැහැ කය කියලා දෙයක් නැහැ දරුවා කියලා දෙයක් නැහැ මහත්ය කියලා දෙයක් නැහැ ගේ කියලා දෙයක් නැහැ දකින දකින කිසි දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ කාටද හම්බුනේ හිතට හම්බුණාද හිත වතුර බිව්වා ඒක අපිට හිත තිබායි කියලා හිතුවට හිත වතුර බිව්වේ නැහැ හිත බඩකිණී කියලා හිතුවට හිත බත් කාලත් නැහැ හිත ඇවිස්සෝ එක්කට හිත ඇවිදලත් නැහැ හිත මේ කය මමයි කියලා හිතුවට හිතට ඒක හම්බ වෙලත් නැහැ. හිත දරුවේ කියලා හිතුවට හිතට දරුවොත් නැහැ. හිතට ගේ කියලා හිතුවට හිතට ගේත් නැහැ. මේ සිත කිසිවක් කවදාවත් හම්බ වෙලා නැහැ. ඒක කියන්නේ ශබ්ද වර්ණ ස්පාක්කයක් විතරයි සිත කියන්නේ. ශබ්දක කොහෙන්ද දෙයක්? වර්ණක කොහෙන්ද දෙයක්? සූර්යාගේ රත් වැඩිලා පුතු වේම අළු වෙලා ගියත් දැන් වැඩක් අද එකයි. ඇයි ඒ? දැන් බොරුව තේරුණා. මේ එකක්වත් එළියේ නැති බව. තේරුණා. දැන් පුතේම අලු වෙලා ගිහිලා අභ්‍යවකාශය විතරයි ඉතුරුවේ. ඒක තමයි ඇත්ත. ඔය ඉතර ඒවා කොහෙවත් නැහැ. සත්‍ය. ශුන්‍යතාවය ප්‍රබල. <laughs> ශුන්‍යතාවය පරම සත්‍ය කියන එක. පරම සත්‍ය. දැනෙනකොට දරා ගන්න බෑනේ. හිතා ගන්න බෑ මොකක්ද මේ කියන්නේ. මොකක්ද කියන්නේ දැන් මැරුණා වගේනේ දැන් ඔක්කොම ආයතන මැරලානේ දැන් පේරම මැරුණානේ දැන් පේරම පාවනේ දැන් පේරම පානෝනේ දැන් දැන් සියල්ල ඉවරයි කත කරණේ වෙනෝනේ සියල්ල ඉවරයි අභ්‍යවකාශය විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ කොහොම කුඩු කරා දරුවෝ නැති කරා මහත්ය නැති කරා තමන්වත් නැති කරා කයත් නැති කරා පෘථුවියත් නැති කරා දැන් අභ්‍යවකාශය emptiness අවකාශ ධාතුව. අපිට අවදි වුණා. අන්න අවකාශ ධාතුව. අන්න බුද්ධං සරණං ගච්ඡා. නේ. දැන් සරණක් නැහැ. දැන් බුද්ධ ස්වභාවය. දැන් සරණ අවශ්‍ය නැහැ. දැන් බුද්ධ ස්වභාවය. අවකාශ. ඒ ස්වභාවයයි බුද්ධ. ආත්ම කතා නැහැ. සත්පුජ්‍යල කතා නැහැ. ලෝකයක් නැහැ. විනීය ලෝකේ. ලෝකෙ මිදිලා. සියල්ල මේ කතා කරන සියල්ල අවබෝධයි. ඌට හැදයක් නෑ අවබෝධ කරගන්න. දැක්කද? මම දැක්ක සාහනම. කතා කරන්නේ මොනවදනේ? කියන්නේ මොනවද? වචන මොනවද? කොහොම බොරු? බොරු. කොහොම බොරු ගොඩාක්. මිනිස්සුන් අමාරුයි. ඔහුතුමිය රහත් වෙන්න ළඟයි වගේ. කන්නේ අනේ ස්වාමීන් වහන්සේ <laughs> ඒකත් අර වගේ. ඒ ඒ වුණාට අරක <laughs> නෑ තේරෙනවා මෙතන මුකුත්ම නෑ සත්‍යෙම සත්‍ය වෙච්චරයි කියලා. නෑ නෑ නෑ දැන් ඔබතුමිය ගැට ගහලා වගේ මේ ටික කිව්වේ. ඔබතුමිය මේ යන්න හදන්නේ ෆෝන් එක තියලා. නෑ නෑ අර බුදුන් වහන්සේගෙන් බණ අහනකොට බුදුන් වහන්සේ කියනවා තව චුට්ටක් හිටියනම් එයා නිවන් දකින්නවා කියලා. බුදුන් වහන්සේ සමහරවිට බලහනකොට නැකිටලා යනවා. ඒතර බුදුන් වහන්සේ මේ සංඝයාට කියනවා තව මොහොතක් එයා හිටියනම් එයාගේ පෙර අකුසලයක් නිසායි කියනවා මෙහෙ නැකිලා කියේ. අපේ තව මොහොතක් හිටියනම් එයා නිවන් දකිනවා. තේරුණාද? සල් සල් සල් මේක අවබෝධ කරයි කියලා මුකුත් වෙන්නේ නැහැ. ඔය හැමදේම වෙන විදිහටම වැඩ කරනවා. හැබැයි මේ අවබෝධය ඇති කරගන්න එක අමාරුයි. මේක ආයි කල්පයක් හිටියත් මේ රැවටිලි මායා ගුලියේ කල්පයක් හිටියත් පළක් නැහැ. එක මොහොතක් මේ සත්‍ය උපරම අවසානයේටම දැනගන්නවා. සත්‍ය ලෝකේ කුමක්ද කියන එක දැනලා තියෙනවානේ. ඒක දැනගෙන ඉඳපස්සේ ඕන දෙයක් කරාට කවන්නේ. ඇයි? එයා සත්‍ය දන්නවා. සත්‍ය දන්නේ නිසා. සත්‍ය දන්න කෙනාට රැවටිලි. අවිද්‍යාව. හ්ම්. දැන් රවට්ටන්නත් බෑනේ කාට. ආයි මේ දෙයියෝ මම. රවට්ටන්නත් බෑනේ සමිනාස්සේ. ඔව්. ඒක ඇත්ත සමිනාස්. ඔබතුමිය මා පුදුම මහන්සියයි නේද? ඒ අතින් බලනකොට. සමිනාස් 2015 ඔබතුමියගේ මහත්යට කිව්වත් මේ කතාව පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ නෑ මං කියන්නෙත් නෑ. මේ කතාව කියන්න බෑ. ගොඩක් කියන්න බෑ කියන්නේ ඉතින් පිළිගන්නෙත් නෑ ඊට පස්සේ එයා අකුසල් කරගන්නවා ඊට පස්සේ නිකන් ඕවට ඒ හින්දා නෝම නෝම <laughs> වැඩ කටයුතු කරගෙන ඉන්නවා ඔව් එයා පාඩුවේ ඉන්නවා කියලා කියවනේ මට එක යාළුවෙක් ඉන්නවා ඒ ඒ යාළුවත් එක්ක තමයි මම ගොඩක් දේවල් කතා කරන්නේ එයා මේ දහම අපි දෙන්න එකට අහන්න ගත්තේ ඒ යාළුවත් එක්ක තමයි මම ගොඩක් දේවල් කතා කරන්න පටන් ඔය ඉතාලියේ ඉන්නවා ඉතින් කියනකොටම එයා එයා ගත්තා ඔව් ඉතින් එයා කියනකොටම ගන්නවා ඔව් ඒ ඉතාලියේ ඉන්නවා මේ තව කවුරු හරි වයසක ආච්චි කෙනෙක් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඔව් ඉන්නවා ඉන්නවා දන්නවා සමිනාංශ මම දන්නවා යාව. ඒ කෙනා මේ හැබැයි ඒ කෙනා මේ ළඟදී අපිට කතා කරලා කිව්වා. ඒ කෙනා මේ අර භාවනාවට ටිකක් යොමු වෙලා ඉන්න බවක් දැනුණා අපිට. හැබැයි ඒ කෙනාට මේ දේශනේ ගොඩක් හොඳයි. මොකද යාර ආච්චිය බලන්න. ඒ වුණාට යාටත් තේරෙනවා මේ ධර්මයේ හොඳට තේරෙනවා. එයා එයාව කවුද ඒ වයසක ආච්චිව බලන් ඉන්නේ එක්කෙනාව දන්නවද මම දන්නවා ස්වාමීන් දන්නවා ස්වාමීන් වහන්සේ මම එයාව දන්නවා ඔබතුමිය ඉන්න පළාතේ තින්නේ ඔව් මේ පළාතේ කොහෙද ඔබතුමිය පළාතේ මම මිලානෝ ස්වාමීන් වහන්සේ ඒ ඒ තුමිය ඉන්නේ මිලානෝ වලනේ ඔව් මිලානෝ අපි නම් දන්නේ නැහැ අපි ධර්මයේ ශ්‍රවණය කරන එක විතරයි නෑ කතා බහ කරන කතා බහ කරලා තියෙන දවස් දෙකක් විතර අර සමින්හන්සලාවනේ චිත්තගල්ලේ හාමුදුරුවෝයි සමන්ත බද්‍ර හාමුදුරුවෝයි මාව වෙලාවේ ඒ කට්ටිය අපි ඔබන් මේ දේශන පරමාර්ථ දේශන අහන ගොඩක් අය මේ අපි ඒ වෙලාවට දේශන අහන්න ගිහිල්ලා ඉතින් එයා වඳ දන්නවා මම අර අපේ ගෙදර දානයක් දුන්න චිත්තගල්ලේ සමින්හන්ස ඇවිල්ලා මෙහිට ඉතාලියට වැඩිච්ච වෙලාවේ මම දානයක් දුන්නා ඒ එතකොට මේ ඒ අදානෙට ආවද එයාව සාමාන්‍යයෙන් ආ ඒකට එතුමි එතුමි ආව දානෙට නේද ඒක දානෙට ආව සිංහලය ගොඩක් ඉන්නවද ඉතාලි ඉන්න සාමාන්‍යයෙන් ඒ බනහනවා ඒ කියන්නේ බනහන්නම අය නැහැ එහෙමම ගොඩක් අය අහන්නේ අපි කීප දෙනෙක් ඉන්නවා මේ බණහන අය 10ක් 10 දෙනෙක් විතර වගේ ඉන්නවා මෙහි මේ පරමාර්ථ දේශනා අහන අය. කියන්නේ කාලයක් තිස්සේ ඒ අයත් එක්ක අර දැන් ස්වාමීන් වහන්සේලා මේ එකතු වෙනවනේ යනවනේ එතකොට බණහන් ඒව කරන්නේ. එතකොට ටික අඳුරගෙන තියෙනවා. ඒකයි නේද? මට එක යාළුවෙක් ඉන්නවා එයා එයා මම මගේ යාළුවෙක් තව ඉන්නවා එයාත් එක්ක තමයි මම ගොඩක් දේවල් කතා බහ කරන්න දහම් ගැටලු එහෙම කතා බහ කරගන්නේ. ඉතින් එයා මේ දැන් සැහැන්න දුරට තම අවබෝධය ඇත්තටම දැන් ඔබතුමියට දැන් ගැටලු නැති වෙනවා ටික ටික. එහෙම ගැටලුවක් නෑ සාමාන්‍යයෙන්. දැන් ධර්මයේ තිබිච්ච දේවල් ලියලා යනවා. නෑ. දැන් දැන් ඔක්කොම බිහිලා ගියා මට ඇත්තන සාමාන්‍යයෙන් මම මේ වහන්සේ හම්බ හම්බෙන් තමයි YouTube එකට වහන්සේගේ දේශනයක් ආවේ මට මට අර මම මට මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා දැන් බන්දේශනහල් හොඳට තේරුම් අවබෝධය තිබ්බා. තිබුණාට මට හැමතිස්සෙම මගේ කෙලස් පැති වෙන්නේ නැහැ. දැන් මම හැමතට තියෙන ප්‍රශ්නය තමයි සිහියෙන් දකින්න සිහියෙන් දැකලා ඒක විදර්ශනා කරලා ඒක ඒ වෙලාවට නිවෙනවා. නමුත් මගේ කෙලස් තියෙනවා කියලා මට දැනෙනවා. මම හිත මම අර මගේ යාළුවටත් මම කියන නෑ අපිට මොකක් හරි චූටි තැනක් හරි එක හැමතිස්සෙම සිහියෙන් දැන් මට කේන්ති ආවා මම ඒක සිහියෙන් දැක්ක කියලා කේන්ති ආයෙත් එනවනේ. එහෙම දෙයක් තියෙනවා කියලා මං කෝ නෑ මේක වෙන්න බෑ මොකක් හරි මෙතන අඩුපාඩුවක් අපේ අතර තියෙනවා කියලා. එතකොට යකෝ නෑ අක්කා මේ හැමතිස්සෙම ඔක සිහියෙන් දකිනකොට දකිනකොට තමයි නැති වෙලා යන්නේ රාග දේශ මොහ නැති වෙන්නේ කියන එක තන වගේ හිතේ තියෙනවා. නමුත් මගේ යටිහිත ඒක පිළිගත්තේ නෑ සාමින්දන්ත. අර කියන්නේ හේතුඵල ධහමට බලල ඉවර වෙලා ඒක නැති කරගත්තට ඒ වෙලාවට මිදුනට නමුත් අර අපේ රාගදේශ මොහ තියනවා කියලා Tamante තමන්ගේ හිතට Tamante මේක දැනෙන්නේ. ඉතින් ඒ නිසා මම කොහොම කාලයක් හිටියා ඉන්නකොට තමයි වහන්සේගේ දේශනාව මේකට පිළියමක් කර එනකොට අර ඉතින් අර මම හිතන්නේ ඇත්තටම දේශනේ දුන්නේ හේත් හේත් හැදිලා හේත් හැදීගෙන ආව මොකක් හරි හේතුවක් ඉන්න මගේ සසර ඉතින් මට දේශ වහන්සේගේ දේශන අහන්න ගත්තට පස්සේ මට තේරෙනවා අර නැවත ඉපදා වගේ ගතියක් දැනෙන්න ගත්තා. මේ කියනකොට අර චූටි චූටි අඩුපාඩු තැන් ඇලෙන ගැටෙන තැන් ඊට පස්සේ මේක මේ හිඳයි කියන කර අර දේශනත් එක්ක සෑහෙන ලිහි ලිහි ලිහිලා යන්න ගත්තා. ඒකෙන් තමයි මම ඊට පස්සේ මුලින්ම කතා කරේ අර මට බදාහම අර භාවනා කරද්දී තිබිච්ච ප්‍රශ්නයක්. භාවනා කරන මම උදේ පාන්දර හැමදාම පැය භාගයක් භාවනා කරන එක තිබ්බනේ. ඉතින් ඒක ඊට පස්සේ ඒක ලියාගත්තා වහන්සේගෙන් ඉතින් ගොඩක් ඉතින් අර යම් කිසි තැනක ඇවිල්ලා අතර වෙලා ඉඳලා අර සම්පූර්ණ ටික අර පාර ටැප් එකක් කැරියම් වතුර ගලාගෙන යනවා වගේ දැන් ගලාගෙන ගියා ඔක්කොම ටික. එහෙම දෙයක් වගේ තමයි මට දැනෙන්නේ. දැන් අද වෙනකොට අන්තිම ටිකක් යනවා. එහෙමයි. හිතා ගන්න. සම්පූර්ණ අවිද්‍යාව අත්‍යස විරාග නිරෝධෝ කියන තැනට යනවා. ඒ කියන්නේ මේ අවිද්‍යාව තමයි අවිද්‍යාව අර දස සංයෝජන වල අන්තිමටමනේ අවිද්‍යාව ප්‍රහීනේ තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව තමයි අන්තිමටම තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා අර පටිච්චසමුපාදයේ අවිද්‍යාව තමයි ඇත්තම කතා කරන්නේ. අවිද්‍යාව තියෙනකන් තමයි අපි මේ සසර ගමනක් තියෙන්නේ. ඔක්කොම කරන්නේ. ඇත්තටම මෙතන තියෙන්නේ අපි ධර්ම ශ්‍රවණය තුළ අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය නොදන්න තාක්කල් අපි සසර දුකට වැටෙනවා. ඒකර ඒකයි අපි කිව්වේ අර දර්ශන සමාපත්තිය සද්ධර්ම ශ්‍රවණය තුළ එයයි මේකේ අර හිමාලයේ පර්වතය වගේ කෙලෙස් නැති වෙනවා කියලා බුදුන් වහන්සේ කිව්වේ. ආනන්දේ මේ අතේ තියෙන ගල් කැටේද ලොකු. මේ හිමාලයේ පර්වතයද විශාල කියලා අහනවානේ. උතර කියනවානේ ස්වාමීනි හිමාලයේ පර්වතය කොයිතරම් විශාලද? අතේ තියෙන ගල් කැටේ නොසල කියාකි තරම් කොට. අන්න ඒ වගේ ආනන්දේ යමෙක් මේ බුද්ධ දර්ශනය අවබෝධ කළොත් හිමාලයේ පර්වතය වගේ කෙලෙස් ඡය වෙනවා ආනන්ද. ඒ කියන්නේ මේ සත්‍ය දැන ගැනීම තුලම ඇලීම ගැටීම දිය වෙනවා කියන එක. රාග දේශ මොෂය වෙනවා. ඒක ඒක ඒක ඔබතුමීටම දැන් දැනෙන හැටි මහත්යත් නැති. දැනනෝ සමන්සයක අර අතින් අල්ලගෙන ගමනක් කරන් යනවා කියන්නේ සුරංගනා කතාවක් වගේනේ. මහත්යත් නැති වෙලා. මේ අර <laughs> පොඩි තැනින් පටන් අරගෙන මේ පොත නැති වෙන එක කී කී ගිහිලා එකපාරටම කියවනේ දරුවත් නැති වෙලා මාත්‍යත් නැති වෙලා ගෙවල් දුන මේ කය නැති කරපු හැටි බලන්න මේ ඇඟිල්ලක් කපනවා කකුලක් කපනවා කකුල් දෙකම නැති වෙනවා අත් දෙකක් නැති වෙනවා ඊට හිත තියෙනව නේද ඒක නේද හුවේ ඊට පස්සේ කියන්නේ හිත දැක්කෝ තමයි එතන කයද නැහැනේ එහෙනම් සිතනේ එහෙනම් මේ කයෙන් පළක් නැහැනේ එහෙනම් සිතනේ මේ ඒතකොට මේ සිතේ ආත්මයක් තියෙනවද ඔන්න උතනින් තමයි ඉර වෙන්නේ නේ සිතේ ආත්මයන් අන්න එතන හිර වෙනවා සමන් ආත්ම ස්වභාවය ඔව් ඊට පස්සේ කොහෙද මේ ශබ්දේ වර්ණේ කියලා ගත්ත ගම සිතක් නැහැ සිතක් නැහැ ආත්ම කතාවකුත් නැහැ මේ හිතපු එකක්වත් නැහැ ඔක්කොම කුඩු වෙලා කියලා. අන්තිමටම කිව්වම පෘථිවියම කුඩු වෙලා අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ කියලා කිව්වා. නේ ලෝක විනාශේ පෙන්වුවා. <laughs> අවකාශය විතරයි ඇත්තටම අවකාශ ධාතු විතරයි තියෙන්නේ ඒකනේ මේ කතාව. <laughs> අපි හිතන්නේ ඔක්කොම බොරු වෙන්නේ ඒකනේ. ඒකනේ කිව්වේ හිත තිබායි කිව්වට හිත වතුර දිව්වේ නැහැ. හිත බඩකිනේ කිව්වට හිත බත් කෑවෙත් නැහැ. ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නැහැ. හිත දරුවා ඉන්නවා කිව්වට හිතට දරුවෙක් ඉඳලත් නැහැ. හිතට මහත්තයා ඉන්නවා කිව්වට ඇත්තටම හිතට මහත්තයෙක් ඉඳලත් නැහැ. හිත තුල කවුරුත් නැහැ. හිතනවා විතරයි. හිතනවා කියන්නේ ශබ්ද වර්ණ විතරයි. ශබ්ද වර්ණ විතරයි. ශබ්දයක කොහෙන්ද කෙනෙක්? වර්ණයක කොහෙන්ද දෙයක්? කොහෙන්ද දෙයක්? ශබ්ද වර්ණ කුඩු වෙලා ගියාට පස්සේ ආත්ම සංඥාවක් නැහැ. මේ සිත මේ සිත මේක නැවත නැවත කතා කරනවා කියන්නේම ඔබතුමිය නිකන් මෝහණය වෙලා වගේ රහත් භාවයටමපත් වෙනවා. මේක හය පාරක් කිව්වොත් ඔය තව තව තව තව යනවා උත්තන්ට කිදා බසිනවා. මේක දහ පාරක් කිව්වොත් තව තව කිදා බසිනවා. මේ දේශනේ දැම්මොත් සමහරව ඇහුවොත් නැවත නැවත රහත් භාවයේ කරාම යනවා. සල් සල් සල් යනවා නේද කියනකොට කියනකොට කියන කියන හැම මොහොතේම ඔබතුමීට සාදු සාදුකාර නියකම්ම දෙවෙනවා. ඇත්තටම සාදු කියනවා නේද? සාදු සාදුකාර දෙවෙනවා. දුමයි මේ ධාම මේම අහන්න ලැබෙන එකත් ලොකු දෙයක්. හරි පුදුම. මේ ධහම ඇහුණට පස්සේ මහත්ය නැතුණාට අඬන්නේ ළමයා නැතුණාට අඬන්නේ අපිට මේ බුදු සමයේ තහන්න ලැබෙනවා සමහර සීතු දියණියවරු දානි දෙනකොට මහත්යයි ළමයිනුයි සේරම යුද්ධෙදි නැති වුණා කියලා පණිවිඩය එනවා කිය. ඒ කොල කෑල දිම වැටෙනවා කිය. ඊට පස්සේ ඒක ඉනේ ගහ ගන්නවා. හැබැයි පීරිසිය දිම වැටෙනවා. ඊට පස්සේ පීරිසිය දිම වැටෙන එක එයා කම්පා වෙන්නේ ඊට පස්සේ තමයි කියන්නේ මේ පීරිසිය නම් මොනවද මේ දැන් දරුවයි දරුවෝයි මහත්යයි සේරම නැතුණා කියලා පණවිඩය කම්පා වුණේ නෑ ස්වාමීනි කියලා. බලන්න මේ. කම්පා වෙලා පළක් දැන් ඔබතුමියට සිතට කොහෙන්ද මහත්තුරු? මෙච්චර කාල හිතනවා විතරයි මේ රූපේ මේ යාගේ කය එයාගේ යාර උණුසුම සීතල සද ගතිය හරි ඒ ඒ හිතනවා විතරයි ආ සිතලක් විතරයි ඔක්කොම සිත සිතේලක් විතරයි මේ මම කියලා මේ මම කියලා දෙයක් නැතිකොට වෙන මොනවද ඒකනේ හිතාවක් වෙද්ද පිටකට ඒ මමද දැන් ඔබතුමියට දැන් ගෙදර ගියාම හිතේ හැම මොහොතේදම හිතේ මේ කය මමද මේ කය මමද? රූපං අත්තතෝ සමුනුප්පස්සති. ඒකයි කිව්වේ. රූප වත්තං වා අත්තතෝ සමුනුප්පස්සති. අපි රූපේ ආත්මය කියලා හිතන් ඉන්න අය. තේරුණාද? මේ රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා හිතන් ඉන්න අය බුදුන් වහන්සේ කියන්නේ. එහෙම දෙයක් නැහැ. එකයි සක්කාය දෘෂ්ටිය. ඒක දෘෂ්ටියක්. ඒක දෘෂ්ටියක්. ස්වාමීන් වහන්සේ හොඳයි. ඒ කියවේ නැතුව නම් ස්වාමීන් වහන්සේ ලයින් එකේ තමයි ඉතින් ඉවර වෙනවා නේද? දැන් තේරුම් ගන්න ගොඩක් තියෙන ස්වාමීන් වහන්සේ මම ආයෙ කතා කරන්න